එක්සත් ජාතික පක්ෂය ඉතාමත් තියුම් ලෙස එමින් සැරේ පොලිස් රාජ්‍යයක් කරා අපේ රට මෙහෙවනවා. පොලිස් රාජ්‍යයක් කරා මෙහෙවීමේ අධ්‍යක්ීම් ජේ.ආර් ජයවර්ධන රජයේ යටතේ කරපු දේවල් ඒවල් ඒක හොඳට තියෙනවා. ඒ අනුවම තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට පැහැදිලි පවතින දේශපාලන වාතාවරණය ඒ වගේම සමාජීය වශයෙන් තිබෙන අලකලංචි ඒ සියල්ල එක මේ 82 වෙච්ච දේවල්ම තමයි නැවත සිද්ධ වෙන්නේ. මෙතනින් වීමෙන් පස්සේ වෙන්නේ රට අරාජික වීම. අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ අවංකව කියනවනම්. එක පැත්තකින් නිලධාරීන් බය වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ හිතවත් අය ඒ ඒ අයට ඕන ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා.